එතකොට අවදාවට යාට කියන්න පුළුවන් කමක් නැහැ. මේක ගයක් කියලා. එයා කියන්නේ ඕදාගෙන ආපු බොහොම හොඳ වැල්ලක් කියලා. මේ උඹස් වශයෙන් දිනකොට මේ උඹස් කියලා කිව්වා වේයාගේ ගේ කියලා කිව්වා. එනනම් මේ උඹස් මැට්ට අද gadol වෙලා එකට උඩ බැඳිලා මේක ලස්සන කාමර සහිත සාල සහිත මුළුතැන්ගේ සහිත යම්කිසි නිර්මාණයක් වුණාම මේකට ගේ කියලා කියනවා. හැබැයි මීට මාස 3කට කලින් කිව්වේ උඹස් මැට්ට කියලා. එදා සිමෙන්ති කොට්ට කියලා කිව්වා අද කියන්නේ බිත්ති කියලා. එහෙනම් ඇයි මේ නාම රූප වෙනස් වෙන්නේ? එහෙනම් මේ නාම රූප සංඥා සංස්කාර ධර්ම නිසා මිත්‍යාව අපි තුල ඇති වෙලා එහෙනම් අපි මේ ලෝකේ ව්‍යංජන කියලා නිර්මාණය කරන්නේ මොනවද? ව්‍යංජන කියලා කියලා යමක් මේ ලෝකේ තියෙනවද කියලා බැලුවාම පින්වත්නි ව්‍යංජන කියලා මොකවත් නැහැ. පටවි ධාතුව ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව කියන මේ සතරමා භූතය නිර්මාණය වෙලා ඒ ඒ භූතයාගේ ප්‍රමාණයට අනුව ඒක රාශි වෙච්ච යම්කිසි સિદ્ધාන්තයක් මෙතන පවතිනවද? මූලධර්මයක් පවතිනවද? අන්න ඒකට නමක් ලැබුවා මේක අසවල් ව්‍යංජනය කියලා. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම අණුවලින් නිර්මාණය වෙලා සතරමා භූතයගෙන් නිර්මාණය වෙලා හැම දෙයක්ම මේ ලෝකේ යම්කිසි ධර්මතාවයක් තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ පරම සත්‍ය දැක්කේ නෑ. මිත්‍යා කියලා කියන්නෙම පින්වතුනි දුකට හේතුව කියන එක. අවිද්‍යාවට කියන තවත් එක වචනයක් මේ මිත්‍යාව කියන එක. මිත්‍යාව කියලා කියන්නේ මුලාව. අවිද්‍යාව කියන්නේ මුලාව. මිත්‍යාව කියන්නේ දුක අවිද්‍යාව කියන්නේ දුක මිත්‍යා දෘෂ්ටිකයා නැවත නැවත ඉපදෙනවා අවිද්‍යාවෙන් පෙලෙන්නත් නැවත නැවත ඉපදෙනවා එහෙනම් මේකෙන් නන්දකේ ස්වභාවය වෙනස් වුණාට එකම ධර්මතාවයක් තමයි උසලමින් පවතින්නේ එහෙනම් අද අපේ ලෝකේ ගොඩාක් මිත්‍යා දෘෂ්ටික ඇති වෙලා මේ සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක් තුළම අපි විශාල මිත්‍යාවකට මුලා වෙලා එහෙනම් අපේ ඇසකන දිව නාසය සමසිතේ මේ දැක්ම සම්මා දිට්ඨියේ තියෙන අඩුව සම්මා සංකප්පයේ තියෙන අඩුව සම්මා ආජීවයේ තින අඩුව, සම්මා වායාමවල තින අඩුව, සම්මා සතියේ තින අඩුව. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ අපට තියෙන ගැටලුව තමයි අද මිත්‍යාව නිර්මාණය වෙලා අපි තුළ අවිද්‍යාව නිර්මාණය වෙලා දැන් අපි ඉපදිලා වාඩි වෙලා ඉන්නවා මොකද්ද වෙන්න යන්නේ අපට? එක දවසකන අපි දන්නේ නැහැ. ඊළඟ භවය ගැන අපි දන්නේ නැහැ. තව අවුරුදු 5කින් 10කින් අපිට වෙන්න තියෙන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. අංශභාගය ඇති වෙයිද? රෝගාතුර වෙයිද? තව අවුරුදු 5කින් මැරිලා තියෙයිද? මොන වගේ තත්ත්වයක් එයිද කියලා අපි දන්නව දන්නේ අපි කල්පනා කරනවා ඕනම වෙලාවක ඕනම දෙයක් කර්මානුරූපීව අපට සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මේකේ සසරේ බියකරුකම නේද? එහෙනම් ඉසගිනි ගත්ත මිනිසයා කොච්චර කලබල වෙලා මේක නිවා ගන්නවද? ඒ වගේ තමයි මේ මිනිස්සුත් භවය ඉසගිනි ගත්තා වාගේ මේ කෙලස් ටික නිවා ගන්න ඕනේ කලබල වෙලා කඩිසර වෙලා අපි දන්නේ නැහැ පින්වතනි අපි හිතාගෙන ඉන්නවා මම ඉපදුනා තව මැරෙන්න කල් තියෙනවා තාම මට කර්ම පරිසම් දෙන්න කල් තියෙනවා ආවිස 180ක් තියෙනවනේ අපට 270ක් තියෙනවනේ කියලා ඕම ගණන් හදනවා අපට තියෙන කැලෙන්ඩරයට අනුව බලනකොට අපේ පරමායස තව සතියයි පින්වතුනි 80ක් 90ක් ඉන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඕනතරම් මේ ලෝකේ ඉන්නවා 75ක් වයස තියෙන කෙනාගෙන් අහුවාම තිටි 90ක් විතර වෙනවනේ මැරෙන්න තව 15ක් තියෙන ඉමින්සරව වඩමු ඇයි එයා හිතනවා එයාට සාපේක්ෂව හැම දෙයක්ම මේ විදියට සිද්ධ වෙයි කියලා ඒක මිත්‍යාවක් අපේ දරුවෝ අපට සලකාවි කියන බලාපොරොත්තුව මිත්‍යාවන්. අපට සාකරුවේ කෝණේ සාකරිය කෝණේ කියන එක මිත්‍යාවන්. භාර්යාව කලින් මැරුණොත් දැන් දරුවෝ ටික අපි නලවන්න එපාය. ස්වාම්පුරුෂයා කලින් මැරුණොත් දැන් සාකරුවා නැහැ දැන් දරුවෝ ටික තනියෙන් නලවන්න එපාය. එහෙනම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට සහාය දෙන්න බෑ. ඒ ඒ අයට පීඩ වෙන්නවත් ඒ ඒ අයට පුළුවන් කමක් නැත්නම් තමන්ගේ ඇස්වල තියෙන රාගය තමන්ට අයින් කරන්න බැරි නම් තමන්ගේ කන්වල තියෙන द्वේෂය තමන්ට අයින් කරන්න බැරි නම් ලුණු ඇඹුල් දැනෙන මේ දිවේ තියෙන ලෝභය තමන්ට අයින් කරන්න බැරි නම් කායික සංවරභාවය පොඩ්ඩක්වත් තමන්ට පිළිවෙලට අදා ගන්න බැරි නම් පින්වත්නි තවත් කෙනෙකුට සායට යනවා කියන එක වනවීලුවක් නෙමෙයිද ඉතින්ලාම තමන්ට සාය වෙන්න එපාය මේ කයට සංවර වෙන්න Tamanට උදව් උපකාර කරන්න එපාය. ලෝභයෙන්, රාගෙන්, ద్వේෂයෙන් නැතුව දකින්න. Tamanට උදව් කරන්න එපාය. ලෝභ, ద్వේෂ, මෝහ වලින් තොරව සවන් දෙන්න. Tamanට උදව් කරන්න එපාය ලෝභ දේශ මෝහ වලින් තොරව රස විඳින්න කතා කරන්න. එහෙනම් මේ උදව්ව Tamanට සහාය කරන්න බැරි නම් Tamanට සහකරුවා වශයෙන් සහකාරිය වශයෙන් Tamanට එන්නවත් බැරි නම් තවත් කෙනෙකුට සහකාරියෙක් වෙනවා සහකරුවෙක් වෙනවා කියන එක අපට නම් පේන්නේ පින්වතුනි මේක වනවීලු වලින් මහා ලොකුම වීලුව මේක තරම් වීලුවක් මේ ලෝකේ කොහෙවත් නැහැ. අපි දන්නේ නැහැ අපට සහාය වෙන්න බෑ කියන එක. ඒ නිසා නේද මේ සායට යනවා කියන එක අතරමඟ නැවතෙන්නේ වළං වලින් ගාගන්නේ කොසු කැඩෙනවා සෙරප්පු කැඩෙනවා කියන්නේ නැතුව බඩමුට්ටු අරගෙන දෙමව්පියන්ගේ ගෙවල් වලට යනවා එහෙනම් සාය වෙනවයි කියලා පොරොන්දු වුණා නම් කොළ කෑල්ලකට අස්සම් කළා නම් දැන් ඒ අස්සමට මොකද උනේ ඒ කොළ කෑල්ලට මොකද උනේ එදාට තමයි අපට තේරෙන්නේ මේක සායක් නෙමෙයි මේක අසහායක් මේක කිසිම උදව්වක් උපකාරයක් නැති ක්‍රමවේදයක් එහෙනම් පින්වතනි ඉස්සෙල්ලාම Tamanට සහාය වෙන්න පුළුවන් නම් තමයි තවත් කෙනෙකුට සහාය වෙන්න පුළුවන් මේ ධර්මතාවයට අනුව තථාගතයන් වහන්සේ දේශනා කරන ඉස්සෙල්ලාම තමන්ව අවබෝධ කරගන්න. එතකොට තවත් කෙනෙක් අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් තමන්ගේ කයට අනුව බලලා තමන්ගේ කායික චර්යාවට අනුව බලලා ඒකේ තියෙන නාම රූප ධර්මතාවය අවබෝධ කරොත් නේද බහිද්ධාවා කායේ කායානුපස්සී විරති මේක බාහිර කයට අනුව නාම රූප වැටෙන්නේ එහෙනම් Tamange ඉරියව් දිහා බලනකොට අන්න මට වේදනාව දැනෙනවා. අන්න මට ඉරියව්ව වෙනස් වෙනවා. මට හමාරුයි, මට බඩගිනි, මට මේ මේ දේවල් අවශ්‍යයි කියලා හිතෙනකොට තමයි ඒකට අනුව තවත් කෙනෙක්ගේ කය බලනකොට මේ මිනිස්සුත් මිනිස්සු මේගොල්ලන්ටත් බඩගිනි හැදෙනවා. මේ මිනිසුන්ටත් කායික විඩාවල් ඇති වෙනවා. නිින්ද අවශ්‍යයි, විවේකේ අවශ්‍යයි. එහෙනම් සිතට පාසුව අවශ්‍යයි. එතකොට තමයි මේ ලෝක සත්‍ය පිළිබඳව අපට තේරුම් ගන්න පුළුවන්. කෙනෙකුට කරදරයක් දුකක් නැතිව ජීවත් වෙන්න පුළුවන්. Tamange කයේ ක්‍රමවේදය ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නැත්නම් අර මිනිසුන්ට හුණ හැදුනත් ප්‍රශ්නයක් නැහැ. ඒ මිනිසුන්ට හදවත පැල්ලා තිබුණත් කමක් නැහැ. ඇයි දවල්ට කෑම යුවේ නැත්තේ කියන ප්‍රශ්නෙට තමයි උත්තරය ආන්නේ. එයා කියනවා ටිකක් උන ආ ඒක මට අදාළ නැහැ. ඇයි කෑම ඇදුවේ නැත්තේ කියලා ගෙදර තියෙන සේරම බඩු ටික පොඩි කරනවා. එහෙනම් බලන්න තමන්ගේ කයට අනුව තමන්ව තේරුම් ගන්න බැරි කෙනා මේ ලෝකේ කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නැහැ. තමන්ගේ කායික විඩාව පිළිබඳ අවබෝධය නැති කෙනා තව කෙනෙකුගේ කායික විඩාව පිළිබඳව තේරුම් ගන්නෙ නැහැ. තමන්ගේ බඹයක් විතර උස තියෙන කයේ වේදනාව වටා ගන්න බැරි කෙනා තවත් කෙනෙකුගේ කායික වේදනාව තේරුම් ගන්නෙ නැහැ. එහෙනම් එයා මේ ලෝකයේ අදන තරමක් අදලා තියන්නේ මිත්‍යා දෘෂ්ටි. මේ ලෝකයේ සෑම දිනයක්ම ඉපදිලා ඉපදිලා අපි හදන තරමක් හදලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි නේද? කොයි අපේ දෙමව්පියෝ යනකොට ඉඩම් ගෙනිච්චද? කොයි අපේ කිරියම්මා කිරියත්තා අපේ දෙමව්පියන්ට දෙන්න නැතුව ඒව අරන් ගියාද? ඒකේ දෙමව්පියන්ගේ දෙමව්පියොත් යනකොට මොනවාරි දෙයක් ගෙනිච්චයි කියලා පොත්පත්වල ලියලා තියෙනවද? මොකවත් නෑ පින්වතුනි. එහෙනම් මේක මගේ ඉඩම, මගේ වෙල, මේක මගේ වට කියලා කම්බි ඔතාගෙන, බෝතල් කටු අමුණාගෙන, ඒකට කරන්ට් රට ඇදගෙන මේක පරිස්සම් කරනවායි කියලා කියන්නේ මීට වඩා මිත්‍යා දෘෂ්ටියක් මේ ලෝකේ තියෙනවද? මා පොළවේ අයිතිය මේ ලෝකේ කිසිම කෙනෙකුට නෑ පින්වතුනි. මේ මා පොළවේ අයිතිය තියෙන්නේ ජීවත් විතරයි. ඉපදිච්ච හැමෝටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. උරුමය කියන්න කිසිම කෙනෙකුට අයිති නැහැ. උරුමය තින්නේ තථාගතයන් වහන්සේට. මේ සම්බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේට තමයි මේ මාපොළවේ අයිතිය තියෙන්නේ. හේතුව මේක තථාගත ශාසනය. එහෙනම් මේ සම්බුද්ධ ශාසනය ඕනම කෙනෙකුට ඉපදිලා ඕනම තැනක ඉඳගෙන බණ භාවනා කරගෙන අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න අයිතිය තියෙනවා ඕනම තැනක ජීවත් වෙන්න ඒ නිසා තමයි රජ්ජුරෝ මේක තේරුම් ගත්තා මේ මාපොළ වයිති භාග්‍යතුන් වහන්සේට මේ සම්බුද්ධ රාජ්‍යයටයි මේක අයිති මේ මාපොළව මට අයිති නෑ කියලා සම්පූර්ණම ලෝකෙම සංඝසතු කොට පූජා කළා තම තමන්ට අයිති දේශය දේශ සීමාවල් අතර සාංගික කරලා පැන් අනුමෝදන් කරලා පූජා කරලා එහෙනම් නම වතාවක් මේ ශ්‍රී ලංකා දේශේ පූජා කළා නම් මේ සාංගික දේපොළට නේද මේ වැටගාගෙන ඉන්නේ මේ සාංගික දේපොළවල් නේද ගෙවල් අදාගෙන මගේ භූමිය මගේ මිදුල කියලා එකක් නටන්නේ මේ සාංගික භූමියේ ඉඳගෙන නේද අපේ ගම අපේ මායිම කියලා යුද්ධයක් අල්ලන්නේ කොල කෑල්ලකුත් අදාගෙන එහෙනම් නම වතාව සාංගික කළා නම් සාංගික දේපොළ වලට ඔප්පු ඇදුවා නම් වැට ගැව්වා නම් පින්වත්නි අපායට යන්න මීට වඩා කාරණාවක් අවශ්‍යද එහෙනම් නමවතාව සාංගික වෙච්ච භූමියේ කෙනෙකුට ඉන්න අවසරයි සංගේක වෙලා උපාසක වෙලා ඉන්න අවසරයි එයාට මහාන වෙලා ඉන්න අවසරයි එහෙම නැතුව පුතුජන ස්වභාවයෙන් ලෞකික දේවල් හදාගෙන පංචකාමෙන් ඉන්න යට අවසර නැහැ හේතුව භූමිය සාංගිකයි සාංගික දේපල අනවශ්‍ය විදිහට පරිහරණය කිරීමේ වරදට අවු වෙනවා සාංගික දේපල අනවශ්‍ය විදිහට භුක්ති විඳීමේ මහා වරදට එයා හිමිකම් කියනවා එහෙනම් මේ මාපොළවේ අයිතිය තථාගතයන් වහන්සේට අන්න පටවි මට්ටමේ දෘෂ්ටිය බිඳින ක්‍රමවේදය දානය තුළින් සෝතාපට්ටි ඵලයටපත් වෙන මූලධර්මය දැන් අපට වැටහෙනවා. එහෙනම් මේ මාපොළවේ ඉමිකාරත්වය මම නෙමෙයි කියන ඒ සම්මා දෘෂ්ටියටපත් වෙනකොට වැටගලවලා විසි කරනවා. මායින් වල තියෙන මුල්ගල් ටික අල්ලලා විසි කරනවා. ඔප්පු ටික අරගෙන ගිනි තපිනවා. රස්නේ මේ සීතල වෙලාවට හේතුව මේක මට අයිති එකක් නෙමෙයි. මගේ වගේ මිත්‍යාවක් මේක තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය මේ සෑම බිංගංගලක්ම පූජා භූමිය සාංගික දේපල එනම් මේ මාපොළවේ පයගාලා ඉන්න මම මේ සාංගික භූමියේ ජීවත් වෙලා ඉන්න මම භාග්‍යතුන් වහන්සේට එකඟ වෙලා සංඝ වශයෙන් ජීවත් වෙන්න ඕනේ ඇඳගත් සුදු ඇඳුම දාගත් උරපලාව ඉන්න තැනම নমස්කාරය කියලා දසසිල් සමාදන් වෙලා එයාගේ ගෙදර එයාගේ වත්ත එයාගේ මිදුල එයා පූජා ගොඩා භූමියක් වශයෙන් පරිහරණය කරනවා. එහෙම වුණොත් මේ මහ පොළොවේ යට ඇවතක් නැහැ පින්වතුනි. එයා සාංගික දේ සාංගික වශයෙන් පරිහරණය කරනවා. ලෝකෝත්තරව එයා එක ගනුදෙනු කරනවා. එහෙනම් මේ විදියට මේ ලෝකයේ සෑම භාණ්ඩයකම අයිතිය තින්නේ ශාසනයට. මේ හැම දේ තුළම අග්‍ර කොටස අයිති තථාගතයන් වහන්සේට. ඒ නිසා තමයි අඹ පීදෙනකොට පළවෙනි පැයි චඹ ගෙඩිය භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ පූජාවට යන්නේ අක්කර 25 තිය ආන මිනිසයා පළවෙනි ආල් ටික අත් දෙකෙන් අරගෙන ඒකේ බත් දානේ අදලා කිරියර දානේ කියලා තථාගතයන් වහන්සේගේ ශාසනයට පූජා කරන්නේ එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම අග්‍ර කොටස පූජා කරන්නේ අපි දන්නවා මේ හැම දෙය තුළම අයිතිය භාග්‍යතුන් වහන්සේට හිමි හේතුව ලෝකය සාංගිකයි ලංකාව සාංගිකයි නම වතාවන්. එහෙනම් සාංගික දේපල අපට ගන්න අයිතියක් නැහැ. ඒ නිසා අග්‍ර කොටස පූජා කරලා ඒ ඇවත් වලින් ටිකක් අරපි මිදෙන්න උත්සාහ කරනවා. එහෙනම් මේ සාංගික භූමියේ ඉපදෙන දරුවෝ කාටද අයිති? මිනිස්සු කාටද අයිති? ඒ මිනිස්සුත් අයිති තථාගතයන් වහන්සේගේ ශාසනයට. එහෙනම් බික්කු බික්කුණී උපාසක උපාසිකාවන් වශයෙන් ඉන්න විතරයි අපට අයිති තියෙන්නේ. පුතිජන ස්වභාවයෙන් මේ මා පොළවේ ඉන්න අයිතියක් නැහැ. තථාගතයන් වහන්සේගේ ශාසනයේ ඉඳගෙන පුතිජන වැඩ කරනවා නම් එයාට පුළුවන් මේ ශාසනයෙන් අයින් වෙලා පිටසක්වලට ගින් එයාට පුතිජන වශයෙන් ඉන්න සාංගික පූජා භූමිය හිමි එයාට තවදුරටත් ජීවත් වෙන්න අයිතියක් නැහැ. එහෙම අයිතියක් තියාගෙන එයා බලාත්කාරයෙන් ඉන්නවා එයා බලාත්කාරකමින් පූජා භූමියේ ඉන්න කෙනෙක් ඇටියට විශාල පාපිෂ්ණ මිනිසෙක් අසත්පුරුෂයෙක් ඇටියට තමයි ගණන් ගන්නෙ. එහෙනම් බලන්න පටවි මට්ටමේ මේ දේපල පිළිබඳව බඩමුට්ටු පිළිබඳව නාම රූප පිළිබඳව අපට මොනතරම් දෘෂ්ටි තියනවද මේවා තමයි පින්වතනි සෝතාපට්ටි ඵලය අපෙන් අයින් වෙන්න හේතු නැවත නැවත නැවත ඉපදෙන්න හේතු. එහෙනම් <clears throat> අපේ කයේ තියෙන කායික දුක <clears throat> දුක වශයෙන් අපි දකිනවා අපෙන් ඇව්වාම කියනවා ඉසේ කැක්කුම තියෙනවා කනේ කැක්කුම තියෙනවා දතේ කැක්කුම තියෙනවා කොන්ද කැක්කුම තියෙනවා හැබැයි එක ශ්‍රාවකේ කිටියා තාපසේ ළඟට ගෙල්ලා පොඩ්ඩක් කැළවෙලා ඉන්නේ මොකද <clears throat> කර්මයක් පරිසම් දුන්නා මොකද්ද කර්මය කොන්ද පොඩ්ඩක් රිදෙනවා කර්මයක් පරිසම් දුන්නා. එයා කොන්දේ අමාරුව කියලා එයා පිළිගන්නේ කර්මයක් වටියට එයා පිළිගන්නේ. ඉසේකක්ම තිබුණාද? ඔව් කර්මයක් තිබුණා ඒ දවස්වල දැන් ඒ කර්මේ නැහැ. එහෙනම් ඒකත් එයා කර්මයක් වශයෙන් පිළිගන්නේ. එහෙනම් වේදනානුපස්සී විහෙරති කියලා කියන්නේ මේ වේදනාව වේදනාවක් වශයෙන් දකින්න ඕනේ. මේක කර්මයක් රිදෙනවා කියලා කියන්නේ කැක්කුමයි කියලා කියන්නේ විඩාවයි කියලා කියන්නේ මේ හැම එකක්ම කර්ම. අපි ඒවට නම් තියලා උණ කියනවා එම්බ්‍රිසාව කියනවා අන්දිකැක්කුන් තුන ටිකක්කුන් කොන් දෙකක්කුන් බෙල් එකක්කුන් කියනවා එනනම් මේ නාම රූප අදාගෙන මේ ලෙඩ රෝගවල් නඩත්තු කරන අපේ මිත්‍යා දෘෂ්ටිකයෝ නෙමෙයිද සම්මා දෘෂ්ටියේ ඉන්න කෙනා හැමතිස්සෙම කියනවා බලන්න කොච්චර ලස්සන කර්මයක්ද මේ මස් පිඩුව හරහා ගින්දර වාගේ විසිවෙන එළියට මහා කර්මයක් මේක කියලා එයා ඒ දනිස්කයක්ම කර්මයක් වශයෙන් දකිනවා එහෙනම් කර්මයක් වශයෙන් මේ ලෝක ලෝකයේ වේදනාව දකින්න බැරි කර්මයක් වශයෙන් මේ දුක දකින්න බැරි එයා කවුද මේ ලෝකයේ මිත්‍යා දෘෂ්ටියෙන් පෙළෙන කෙනා වේදනාවට නාම රූප දීලා ඒ නාම රූප නඩත්තු කරන අසත්පුරුෂයා කියලා තමයි අපට කියන්න සිද්ධ වෙන්නේ මේ ලෝකේ හැම දෙයක්ම ධර්මානුකූලව පවතිනවා. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය තුල අනිත්‍යතාවයේ ධර්මතාවය මේවා කුණු වෙලා පෝර වෙනවා, මැරිලා පස් වෙනවා, ගඳ ගන්නවා. පිළිකුල් භාවනාව, අනිච්ච භාවනාව මේ හැම දෙයක්ම දැකලා මේ දේවල් දකින්න නැතුව අපි දකිනවා බලන්නකෝ ලස්සන ගයන්, හොඳ වටිනා ගාන්, බාල්ක දෙකක් කපා ගන්න පුළුවන්, හොඳ සාරවත් පොළවක්. මේක නම් බඩ ඉරුඟු ටිකක් හිටෙව දැනුවත් හොඳයි බලන්න පින්වතුනි මේ හැම සංඥා සංස්කාර ධර්මයක් තුල නාම රූපයක් පුල් තුල ගාක පොත්තක කොළයක මලක gediyක මේ තියෙන ධර්මතාවය දකින්න නැතුව අපි දැක්කා පින්වතුනි වටිනාකමින් අපි දැක්කා බලාපොරොත්තුෙන් අපි දැක්කා ඇලීමකින් ගැටීමකින් ඒ නිසා අපට කියන්න සිද්ධ වෙනවා මේ තරම් ධර්මය මේ ලෝකේ වීදිලා තියෙද්දී සෑම තැනම කමඨාන් ධර්මයේ තියෙද්දී මේ ධර්මයේ දකින්න නැතුව එයා මේකේ වටිනාකම් දැක්කනම් ඇලීම් ගැටීම් දැක්කනම් බලාපොරොත්තු දැක්කනම් එයා මිත්‍යා දෘෂ්ටියෙන් අසත්පුරුෂයා කියලා අපට කියන්න සිද්ධ වෙනවා. එහෙනම් ධම්මානුපස්සී විහෙරතේ කියලා කියන්නේ ධර්මයට අනුව ලෝකය දකින්න ඕනේ. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. එයා මේ ලෝකයේ ධර්මයේ ධර්මයට අනුව බලන් බලන්නේ නැත්නම් එයා තුල සම්මා දෘෂ්ටිය නැහැ. මේ හැම දෙයක්ම පටවි මට්ටමින් දකින්න නැත්නම් මේ මාපොළ හැමෝටම පොදුයි. මේ මාපොළේ තියෙන වතුර හැමෝටම පොදුයි. මේ වාතය හැමෝටම පොදුයි. මේක අපේ ගම මේක අපේ वातय පිටින් ආපු කෙනාට කියන ඔයා වායුව සිලින්ඩරයකින් අරගෙන ඇවිල්ලා මේක උස්ම ගන්න අපේ ගමේ වාතය ගන්න බෑ කියලා අපිට කියන්න අයිතියක් තියනවද අපේ ගමේ සූර්යා ලෝකය මේකේ අවුවත් අපින් දෙපා කියලා කියන්න අයිතියක් තියනවද මේ මාපොළොවට වයින් වතුර අපේ ගමේ වස්ස අපේ ගමේ වැයි වතුර කියලා අපිට කියන්න පුළුවන්ද එහෙනම් බලන්න පින්වතුනි මේ මාපොළොවේ ඇවිදගෙන යන කිසිම කෙනෙක් අපට එලවන්න බෑ එහෙම එලවනවා මං වැට ගන්නවා කියලා කියන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් කිසිම වේයෙකුට එන්න දෙන්න එපා භූමියට. කුරා කූඹියකට කඩියෙකුට එන්න දෙන්න එපා භූමියට. කුරුල්ලෙකුට වාන්න දෙන්න එපා භූමියකට. එහෙම කරන්න පුළුවන් අපි කියනවා එයාගේ තමයි අයිතිය කිසිම කුරා කූඹියකටත් එන්න දෙන්නේ එහෙනම් අපේ ඉඩමේ කිසිම මිනිසෙකුට බලෙන් ඉන්න දෙන්නේ ගෙයක් හදා ගන්න දෙන්නේ ඇස් ඉදිරියේ පේනවා පින්වතුනි කූඹියෝ කෝටි ගණන් පුංචි පුංචි සිදුරු වල ගෙවල් හදාගෙන පැටල දානුන් සන්තෝෂයෙන් ඉනා වෙනවා මේ වාගේ මෝඩේ බලන්න ගල්වැලි සිමෙන්ති වලින් ගෙවල් හදනකොට නඩු කියලා ඒ මිනිස්යාට මන්නෙන් කොටන්න ගිහලා එලෙව්වා. අපි ගෙවල් කෝටියක් විතර ඇදුවා. ඒත් මේ භූතයාට පේන්නේ මේ සතරමා භූතයා මුලා වෙලා කියලා කූඹිය අපට නිඳා කර කර ඉනා වෙනවා. බලන්න අපි මොනතරම් ලැජ්ජාවටපත් වෙන්න ඕනද කියලා. තවත් කඩියෝ ටිකක් එනා. ඒක විතරක් නෙමෙයි අපිටත් ගෙවල් තියෙනවා 1 කෝටි 50 ලක්ෂයක්. එච්චර ගෙවල් අදාගෙන අපිත් ඉන්නවා. මෙයාගේ ඉඩමේ. හැබැයි අර කූඩාරමක් ගාපු මිනිස්යාට විතරයි ගාලා එලෙව්වේ. අපිව දැක්කේ නෑ මොනතරම් උම්මත් එකේද මේ ලොකුපාසක මාත්‍යා කියලා ඒ කඩිය ටිකත් අපි දිහා බලලා ඉනා වෙනවා. තවත් කුරුල්ලෝ දෙන්නේ කුඩ ඉඳලා කෑගගා ඉනා වෙනවා. බලන්න අර නිකන් යන අහිංසකයා ඇවිල්ලා මේ ඉඩමේ අර ගායට නිදාගත්තයි කියලා එලෙව්වා. අනේ මේ මිනිස්සයා මෙතන ඉඳලා මොන හරි වෙලා මැරුණොත් උත්තර දෙන්න වෙයි. මේ මිනිස්සයා මෙතන පදිංචිනොත් ඉඩමේ අයිතිය යාට යයි. පදිංචි අයිතිය දෙන්න වෙයි කියලා ඒ මිනිස්සු එලෙව්වා. අපි දැන් හත්වෙනි පරම්පරාව වෙනකම් මෙතනමයි කූඩු හදලා බිත්තර දාලා කුරුල්ලෝ බී උනේ. අපේ පරම්පරාවම මේ මේක ජීවත් වෙන අපේ එලවන්න මේ මිනිස්යාට කල්පනාවක් නැහැ කිසිම සීයක් නැති උම්මත්තකයා කියලා කුරුල්ලොත් අපි දිහා බලලා hina වෙනවා කල්පනා කරලා බලන්න පින්වතුනි මේ ලෝකේ අපට තියෙන මිත්‍යා දෘෂ්ටි කොච්චරද කියලා අපේ කුටිය කියලා අපි වාලා තිබ්බට ඇතුළේ හැඹලයෝ නැද්ද වේයෝ නැද්ද ඒක ඇතුළේ කූඹියෝ නැද්ද බලන්න පින්වතුනි කැරපොත්ත වුණ කොච්චර බිත්තර දාලා ඉන්නවද කියලා එහෙනම් මේ ලෝකේ සෑම සත්වයක්ම ඉපදිලා ඒ ඒ සත්වයෝ Tamanට ජීවත් වීමේ අයිතිය භුක්ති විඳිනවා මේක අපි ප්‍රඥාවෙන් දැක්කාම කවුරු කොහේ හිටියත් අපට ප්‍රශ්නයක් නැහැ කවුරු කොහාට කාට ගියත් කොහෙන් ආවත් අපට ප්‍රශ්නයක් නැහැ. කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියන්නේ අපි සම්මා දෘෂ්ටියට සමවැදිලා. එහෙනම් මේ හැම දේ තුළම යථාර්ථය දකිනවා. කායික වශයෙන් දකිනවා. මේ හැම වේදනාවක් තුළින්ම තවත් කෙනෙකුගේ වේදනාව දකිනවා. මේ හැම දේ තුළම ධර්මතාවය දකිනවා. සිතවිලි වල තියෙන මුලාවෙන් අයින් වෙලා සීයෙන් ඉන්නවා. කිසිම ගනුදෙනුවක් කරන්නේ මෙයා තමයි සෝතාපට්ටි වෙච්ච සෝවාන් ආර්ය ශ්‍රාවකයා. මේක ඥානයක් වෙන්වතුනි පින්වතුනි සෝවාන් ඥානය අපට තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේ සතරමා භූතයගෙන් අපට බේරෙන්න පුළුවන් කමක් නැහැ. මේ සතරමා භූතයගෙන් අපට බේරිලා ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ වගේ උත්තරීතර දානයක් පූජා කරලා දානය තුලින් සෝතාපට්ටි වෙමු කියන කාරණාව අපි සාකච්ඡා කිරීම තුළින් දැන් අපට තේරුණා අපි ජීවත් වෙන ජීවන රටාව හරියි කියලා අපි ඉතාලි නිටියා. අපි තරම් සිල්වත් ගුණවත් නැහැ කියලා ඉතාලි නිටියා. බලා ගන්න පුළුවන් සිල්වත් භාවය දැන් ගෑන් ගෙදර යනකොට කවුරු කෙනෙක් ටෙන්ට් එකක් ගාගෙන පදිංචි වෙලා දානේ උයාගෙන ඉන්නවා උණු වතුර තම්බගෙන ඉන්නවා නම් වහාම පොළු අරගෙන මේ මිනිස්සයා පන්න ගන්න උත්සාහ කරන්නේ නැද්ද? ඒ මිනිස්සයා කියනවා දැන් තමයි මම පදිංචියට ආවේ පැයයි. හැබැයි අවුරුදු ගාණක් පදිංචිච්ච කුරුල්ලෝ ඉන්නවා මේකේ වේයෝ ඉන්නවා ඇඹලයෝ ඉන්නවා කඩියෝ ඉන්නවා ඉත්තෑවකුත් ඉන්නවා. ඒ ටිකත් පොඩ්ඩක් එලවලෙන්න උණුත් ගෙවල් අදාගෙන ඉන්න කිව්වම අපි කල්පනා කරනවා ගෙවල් 5000 කඩන්න එපාය. දවසට ගෙවල් කීයක් කඩනවද? දවස දවසට කී දෙනෙක් එලවනවද ජීවිත කාලෙම මේ මිනිස්සු එලවන එක හැරෙන්න වෙන දෙයක් කරන්න නෑ පින්වත්නි ජීවිත කාලෙම කුරා කූඹිය එලවන කරන්න වෙන දෙයක් කරන්න ඉතුරු වෙන්නේ එහෙනම් මේ ලෝකේ පටවි මට්ටමේ මොකවත් වෙනස් කරන්න බෑ ආපෝ මට්ටමේ මොකවත් වෙනස් කරන්න බෑ වායුව මට්ටමේ මොකවත් වෙනස් කරන්න බෑ. මගේ ඉඩමේ වායුව ගලාගෙන යනවා වෙන ඉඩමකට. ඒ මිනිස්සු ආස්වාස ප්‍රාස්වාස කරනවා. අපේ වායුව ඒගොල්ලෝ භුක්ති විඳිනවා. අපට වැටබදින්න බෑ. අපේ වතුර අපේ වෙලවල් වලින් ගලාගෙන යනවා. තවත් වෙලවල් වලට යනවා. ඒගොල්ලෝ බැඳලා තියා ගන්නවා. ඒකෙන් වගා කර ගන්නවා. අපේ වතුර කියලා අපට නවත්තන්න විදියක් නෑ. බාල්දි වලට මුට්ටි අට්ටි වලට පුරවලා තියා ගන්න විදියකුත් නෑ. එහෙනම් මේ මහ පොළවේ පස් හොදාගෙන යනවා. තව තැන් වලට ගමකට ගෙයින් ට්‍රැක්ටර් ගණන් ඒවා වැලි වශයෙන් ඒගොල්ලෝ අරගෙන යනවා අපට නවත්තන්න බෑ අපේ වැලි අපේ ඉලමෙන් මේක ඕදාගෙන ආවේ මේක අපටයි අයිති කියන්න බෑ ඒ වැලිය ගන්නන් අපේ ඉඩමේ වැලි ටික ගන්නන් දිසාපතිගෙන් අපි අවසර ගන්න ඕනේ ප්‍රවාහන අවසරය ගන්න ඕනේ පැටවුම් අවසරය ගන්න ඕනේ බලන්න පින්වතුනි මේ සෑම නීතියෙම ලිපි ලේඛන වලින් අපට කියන ධර්මය තමයි මේක භුක්ති විඳින්න විතරයි අවසර තියෙන්නේ මේක අපට වෙන කිසිම දෙයක් කරන්න බෑ අයිතිය කියලා කියන්න බෑ. එහෙනම් වැලි උඩ කවුරු හරි වාඩි වෙලා හිටියොත් නඩු දාන්නේ නෑ. පැටවුවොත් නඩු දානවා. එහෙනම් වැලි මත වාඩි වෙලා එයා සැතපීලා හිටියට ප්‍රශ්නයක් නෑ. අරගෙන ගියොත් නඩු දානවා. එහෙනම් කල්පනා කරන්න ගාක්ලට වාඩි වෙලා භාවනා කරන තාපසයාට කිසිම කෙනෙක් නඩු දාන්නේ නෑ. හැබැයි ගා කැපුවා වනරක්ෂණයේ ගස් කැපුවා අනවසරයෙන් ලී කැපුවායි කියලා වරලා යාව උසාවියට ගෙන් නඩු දානවා. එහෙනම් මේ ලෝකයේ ජීවත් වීමේ අයිතිය පමණක් ඇත. ඉමිකම් කීමේ අයිතිය නැත කියන ධම්මපදයේ යම්කිසි කෙනෙක් චිත්තානුපස්සනාවක් වශයෙන් වඩනවා නම් මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ නාම රූප සංඥා සංස්කාර ධර්මවල මේ යථාර්ථය දකිනවා නම් ඒ හැම දෙයක්ම පටවි මට්ටමේ ප්‍රශ්න දන් දෙනවා නම් ආපෝ මට්ටමේ ප්‍රශ්න දන් දෙනවා නම් වායෝ මට්ටමේ තේජෝ මට්ටමේවා දන් දෙනවා නම් සෑම නාම රූපයක් තුලින්ම දුක ඇති වෙනවා බැඳීමක් ඇති වෙනවා බලාපොරොත්තුවක් ඇති වෙනවා මේ හැම දෙයක්ම එයා මනසින් අත්හරිනවා නම් භෞතිකව අත්හරිනවා නම් එයා තමයි සෝතාපට්ටි ආර්ය ශ්‍රාවකයා සම්මා දුට්ඨියේ ඉන්න කෙනා. එයා දන්නවා අනේ මේක අල්ලාගත්තොත් දුකට හේතුවක්. මේක මිත්‍යා දෘෂ්ටියක්. එයා මේ මිත්‍යා දෘෂ්ටිගත වෙන්නේ අනේ මේක වේදනාවක්, දුකක්, කරදරයක්. මේක කරලා බෑ. අන්න එයා මිත්‍යා දෘෂ්ටිගත වෙන්නේ වචනයෙන් සංවර වෙනවා. චෛතසිකෙන් සංවර වෙනවා. මිත්‍යා දෘෂ්ටි වලින් මිදෙනවා. එහෙනම් අපි මේ සතරමා භූත වලින් කයෙන් අසකන දිව නාසය සමසිතෙන් මේ ලෝකේ කරන තරමක් කරලා තින්නේ මිත්‍යා දෘෂ්ටි හදන එක නැවත නැවත සසරේ ඉපදෙන්න වැඩ කරන එක එහෙනම් මේ දාණය තුලින් අපි අත්හැරීම පුරුදු කළා දාණය තුලින් අපි සතු ධනය ව්‍යපෑදම් කරලා ඒක අත්හරින්නේ කොහොමද කියන එක පිළිබඳ කමඨාණක් වැඩුවා එහෙනම් පාන්දර නැකිටලා මෙතනට දානේ ගේන්න ඕනේ කියලා නිදි මරාගෙන කන්නේ බොන්නේ නැතුව බඩ ඉස් කරගෙන වේදනාවකින් යුක්තව මේ හැම දෙයක්ම නිර්මාණය කරලා සුවඳවත් බලන්නේ නැතුව ඉසේ තියාගෙන අවිල්ලා තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධ පූජාවක් කොට පූජා කරලා ආර්යමා සංඝ රත්නයට භික්ෂා දානයක් කොට පූජා කරලා අපි ඉගෙන ගත්තා කමඨාණක් වැඩුවා අපේ අයිතියේ තියෙන දේවල් වල නාම රූප වෙනස් කරලා අත්තරින්න පුළුවන් කමක් තියෙනවා එහෙනම් අද ඉඳලා මේක සාංගික භූමියක් කියලා ඉතලා බලන්න මේ මා පොළවේ ඉපදීමට හේතු නැති වෙනවා මේකේ තියෙන සෑම බඩමුට්ටුවක්ම පරිහරණය සඳහා පමණයි අයිතිය කීම ගැනීම සඳහා නැත කියලා හිතලා බලන්න ඒ තුල තියෙන ලෝභ දේශ මොහ හතුරුදාම් වෙලා මිත්‍යාව අයින් වෙනවා එහෙනම් මානසිකව මං අල්ලාගෙන ඉන්න සෑම දෙයක්ම ඉපදීමට හේතුවක් කියලා හිතලා බලන්න ඔක්කොම නිරෝධ වෙලා යනවා චෛතසික චෛතසිකයට ගවේෂණය කරලා බලන්න මේක ලෝභයක් මේක ద్వේෂයක් මේ නිසා තමයි ඉපදෙන්නේ කියලා ඒවා නිරෝධ වෙලා යනවා එහෙනම් මේ සැබෑ ප්‍රඥාව අවබෝධය අපි තුල සදාටම තියෙන්න ඕනේ මිත්‍යාව අයින් කරමු මේ ලෝකේ තවත් තවත් ඉපදිලා මොකටනම් දුක් වෙනවද? දැනට ලෙඩ රෝග කීයක් වැළඳිලා තියෙනවද? කායික අපහසුතාවය ටිකක් කල්පනා කරලා බලන්න. පුංචි කාලේ උඩ පනිනවා, දුවනවා, සෙල්ලම් කරනවා. අද අපේ අතේ තියෙන දේ බිම වැටුනාම ඒක පාත් වෙලා ගන්න අපට විනාඩි 15ක් යනවා. මුක්කුවක් දෙන්න ඕනේ, ඇරමිටියක් දෙන්න ඕනේ. බොහොම හමාරුවෙන් තමයි ඒ දේ ගන්නෙ. එහෙනම් මේ කයේ කායික ක්‍රියාවලිය එන්නෙන් දිරාපත් වෙලා, ජීර්ණය වෙලා නිසා මේ තරම් මුළු ਸਰවාංගය පුරාම වේදනාව නිකර වෙසක් වලට ලයිට් දාලා තියෙනවා වාගේ වේදනාව ලෙලදෙනවා මුළු ਸਰවාංගය පුරාම ඇවිදින ස්පිට්තාලයක් වෙලා එහෙනම් ගෙයින් වාඩි වෙලා ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වා ලෙඩ ටික කියන්න ගියාම ලෙඩ ආගෙන ඉන්න වෛද්‍යවරයාට පිස්සු ඇදිලා එයා රෝවල්ගත වෙනවා මේ තරම් ලෙඩ මිනිසුන්ට තියෙනවද කියලා. එහෙනම් ඒ තරම් ලෙඩ උසුලාගෙන ඇවිදින අර කුණුලොරියක් කියලා භාග්‍යවත් වහන්සේ දේශනා කරන කරනවා මේක අසූචි ලොරියක් කියලා වේදනාවට සාපේක්ෂව බලනකොට මේක ඇවිදින ස්පිතාලයක් එහෙනම් කායික පටවියෙන් බලුවොත් මේක සම්පූර්ණ කුණු බාල්දියක් එහෙනම් වේදනාවෙන් බැලුවොත් මේක ලෙඩ රෝග වලින් පිරිච්ච ස්පිතාලයක් ඒ වගේම තමයි මේක වායෝ මට්ටමෙන් බැලුවාම මේක මාන්නෙන් උඩඟුවෙන් ආංකාරයෙන් උද්දුච්චකමෙන් විචිකිච්ඡාවෙන් පිරිච්ච සම්පූර්ණ සංඥා සංකාර නාම රූප වලින් පිරිච්ච ධර්මතාවයක් එහෙනම් චෛතසික බැලුවා ඒවාම සම්පූර්ණ මුළු ගම්මාන වලටම පේන විශාල කන්දක් වාගේ ගොඩගාගත්ත අවිද්‍යාවේ උල්පතක්. එහෙනම් අපේ චෛතසික වලින් අපි ගොඩාක් සිතවිලි ඉතලා හිතලා ඒ සිතවිලි වලින් කෙලෙස් හදලා අපි විශාල කන්දක් වාගේ පිදුරුතරාගල කන්ද වාගේ කෙලෙස් ගොඩ ගාගත්තා. එහෙනම් සිත කියන්නේ මොනවද? කෙලෙස් කන්දක්. එහෙනම් අපේ වායුව කියලා කියන්නේ මොනවද? මාන්නේ උඩොන්කම අහංකාරයේ උල්පතක්. ඒ වගේම තමයි මේ කයේ තියෙන ආපෝ ධාතුව කියන්නේ මොනවද? සම්පූර්ණ වේදනාවේ උල්පතක්. කය කියලා කියන්නේ මොනවද? සම්පූර්ණ මිත්‍යාවේ දුකේ අසුචියේ උල්පතක්. එහෙනම් මේ විදිහට මේ සතරමා භූත වලින් විශාල ධර්මස්කන්ධයක් අපට පේන්න තියෙනවා, දැනෙන්න තියෙනවා. එහෙනම් ඇයි මේ බඹයක් විතර ඔස තියෙන කය තුල මේ ධර්මතාවය වටා ගන්න නැත්තේ? මේක අවබෝධ කරන්නේ නැත්තේ? දෛනිකව මේ තියෙන මිත්‍යා දෘෂ්ටිය ක්‍රමානුකූලව නිරෝධ කරලා සම්මා දෘෂ්ටිය බවට පත් කරගන්න නැත්තේ? ඒකාන්ත වශයෙන් අපි මැරෙනවා පින්වතුනි. දවසට 100ක් වතාවක් මේක කිය කියලා බලන්න මේ ලෝකේ මොකවත් කරන්න හිතෙන්නේ උයන්න හිතෙන්නේ උයපු දේ කන්න හිතෙන්නේ අනිවාර්යෙන් මැරෙනවා නම් කෑවත් මැරෙනවා නොකෑවත් මැරෙනවා මරණය නවත්තන්න මට බෑ එහෙනම් කාලා වැඩක් නෑ කියලා ඒ කෑම කෙරේ තියෙන තණ්හාව ලෝභය අතුරුදාන් වෙනවා මේ අනිවාර්යෙන් එක මැරෙනවා නම් ලෙඩ වෙනවා නම් මල මූත්‍රා වලින් පිරිච්ච අසූචි ගොඩක් නම් මේක නාවල හඳලා වැඩක් නෑ මේක පිරිසිදු කරලා සුවඳ විලවුන් තවරලා මේක නිකන් රඟ වරදක් කළා වැඩක් නැහැ කියලා හිතනවා. ආටෝප නැති වෙනවා, සෝබන නැති වෙනවා, අපි ළඟ තියෙන මායාවල් උඩඟුකම් නැති වෙනවා. තියෙන එකක් ඇඳගෙන පිළිවෙලට ගෙන් ඉන්නවා. කිසිම දෙයකට කිසිම දෙයක් එයා කරගන්නේ නැහැ. එහෙනම් බලන්න මේ යථාර්ථයේ තේරුම් ගන්න ගන්න මිත්‍යාව අයින් වෙනවා. ඒකට අපි දන් දෙන්න ඕනේ. දානය කියලා කියන අත්තරින්න හැම දෙයක්ම අත්තරින්න. පටවි මට්ටමේ අපට දුක දෙන හැම දෙයක්ම අත්තරින්න. ආපෝ මට්ටමේ වේදනාවෙන් දුක දෙන හැම හැම දෙයක්ම අත්තරින්න අපට අනාගතයේ දුකක් එයි අවසට බඩගිනි ඇදී ඇදෙයි කියලා ඔදිව්‍යංජන අංග ගන්න නැද්ද ලබන අවුරුද්දේ මීට වඩා ආල්මිල වැඩි වෙයි කියලා වී ගබඩා කරගන්න නැද්ද එහෙනම් කපාපු ගමන් විකුණන්නේ තව මාස දෙකකින් තුනකින් මිනිස්සු කාලා බීලා වී ඉවර වෙනවා එතකොට තවත් රුපියල් 10ක් කර වැඩිපුර විකුණ ගන්න පුළුවන් බලන්න ලෝභය කොච්චරද කියලා ද්වේෂය කොච්චරද කියලා එහෙනම් අනාගත දුක පිළිබඳව අපි ඉපදීමට මිත්‍යා දෘෂ්ටි හදනවා. එහෙනම් මේ විදියට කායික වශයෙන් බලුවාම සතරමා භූතය පුරාම තියෙන මිත්‍යා දෘෂ්ටි ඇරෙන ඇරෙන මොහොතේ අනාගතය ගැන වර්තමානය ගැන අතීතය ගැන මිත්‍යා දෘෂ්ටි හදාගෙන ඒ මිත්‍යා දෘෂ්ටි නඩත්තු කරගෙන සංසාරේ හැමදාම ඇවිදිනවා. එහෙනම් මේ විදියට අපි දන් දීලා අත්හැරීම තුළින් අපි යම්කිසි ධර්මයක් ශ්‍රවණය කරගත්තා අවබෝධයක් ලැබුවා පුරවා අපි ලබාපු මිනිසත් භවය තුළ මේ සම්පූර්ණ බඹයක් විතර කයම පුරවලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මේ සේරම දෘෂ්ටි අයින් කරමු අද ඉඳලා සම්මා දෘෂ්ටියටපත් වෙමු නිවනට තියෙන එකම මාර්ගය පින්වතනි අත්තරිනක හැම දෙයක්ම අත්හැරලා නිරෝධ වෙන්න ඉපදීමේ අයිතියත් අපට අත්හැරෙනවා ඒ කියන්නේ මේ භවයේ අපට නිවනින් සැනසීම ලබන්න පුළුවන් එහෙනම් මේ විදිහට මේ ධර්ම දේශනාව තුළින් මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව අපි අවබෝධ කරගත්තා වූ ධර්මතාවය භාවයේ කමඨාන අපේ සිත්වල නිදන්ගත කරගෙන මේ බඹයක් විතර උස තියෙන කයට නැවත කවදාවත් මේ ලෝකේ ඉපදෙන්න නම් අවස්ථාවක් දෙන්නේ නැහැ කියන වීරිය වඩන්න නැවත ජාතිය ජරාවක් භවයක් දුකක් කවදාවත් ඇති නොකරමි කියන එකේ සීය පීටන්න හැම මොහොතෙම සම්මා දුට්ඨිය වඩන්න සෑම දෙයක් තුළින්ම නිරෝධගාමිනී පටිපදාව බලන්න සෑම තප්පරය ගානේ චිත්තානුපස්සනාවෙන් පසු වෙන්න සම්මා දුට්ඨිය තදින් අල්ලා කරගන්න. එහෙනම් මේ ධර්ම දේශනාව කමඨාන මේ සියලෝම පින්වතුන්ට මේ භවයේම සෝතාපන්න ඵලයටපත් වේවා. ඒ සෝතාපන්න ඥානය කරනකොටගෙන සකු르දාගාමි, අරහාගාමි, අරියත් කියන අරියත් බෝධිය දක්වාම මේ සෝතාපට්ටි ඵලයෙන් පැමිණිලා මේ ලබාපු මිනිසත් භවයේ ඉතිරි වෙලා තියෙන ආවිස කාලය තුල අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ දාන ආනිසංස මේ ධර්ම දේශනා ආනිසංස කමඨං ආනිසංස මේ ධර්මයේ තුලින් ලබාගත්තා වූ ඥාන ආනිසංස අවබෝධ ආනිසංස මේ සියලුම දෙනාට හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරය